ප්‍රජාතන්ත්‍රවාදී අපෙක්ක ප්‍රබල විරුද්ධ පක්ෂයක් තියෙනවනේ එතන ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒ කාද නැති කරලා තියෙනවා ඉතිහාසයේ කවදාකවත් මේ වගේ අවස්ථාවක් සම්මන් දැක්කම ඇති වෙනවා ඒ ශ්‍රී ලංකාවේ පක්ෂයකට වගේ දැක්කා අපිට ශ්‍රී ලංකාවේ දාස් පක්ෂයක් වශයෙන් පක්ෂයේ තිබුණා ජනගෝෂා කරන්න පාගමක් නැත්නම් සංවිධානය කරන්න තිබුණා විරුද්ධ පක්ෂයේ නායකයාව එරියට හදපු නායකයෙක් ඇත්ත පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂය එයා නෙමෙයි කියලා කිව්වේ ඒ නිසා අනිවාර්යයෙන්ම තව පක්ෂයක් ඉවෙන්න ඕන දැන් අලුතෙන් පක්ෂයක් බිහි කිරීම සඳහා යම්කිසි අදහසක් පළ වෙනවනම් මේකට නායකත්වය ලබා දෙන්නේ කවුරුන්ද කියලා මේ වෙනකොට තීරණය වෙලා තියෙනවද නෑ එහෙම තීරණයක් වෙලා නැහැ නමුත් මම දකින විදිහට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිසි නායකත්වයක් ජනතාව ඉක්රස් කිරීම වෙනුවෙන් අවශ්‍යයි කියලා මම හිතනවා. නමුත් අලුත් නායකයෙක් අවශ්‍යයි කියලා ජනතාව හිතනවා නම් ඉතින් ඒ නායකයා කවුද කියන එක ඒ පක්ෂයේ තුලින් ඉස්මතු වෙලා එන්නට ඕන. මේක පිටාහිතතුමා නායකත්වයට දාගෙන ඉස්සරහට ගෙනියනවාද නැත්නම් වෙනත් ඔහුගේ ආශීර්වාදය මත වෙනත් සමාජික සුදුසු නායකෙක් තෝරාගෙන ඉදිරියට ගෙනියනවාද නැත්නම් මේක ඉදිරියට සංධානාත්මකව සංධානයක් වශයෙන් නැතිලා ඉදිරියට එන්නේ යෑමෙන් යම් කිසි නායකෙක් මත වෙනවා නම් ඔහුට නායකත්වයේ වෙනවද කියන කාරණා ගැන සාකච්ඡා කරන්න ඕන කිපුදුල්ලා මෙතනදී චෝදනාවක් එල්ල වෙන්න පුළුවන් නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සඳහා මේක හේතුවක් වෙයි කියලා. නෑ ඒක කරන්න දෙයක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට උනත් කරන්න දෙයක් නෑ. වාක්‍ය කියන්නේ ඒකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ නමක් පමණයි. නමුත් රටේ ජනතාවගේ අවශ්‍යතාවය ඉතවතා වැදගත් වෙන එකයි මම හිතන්නේ තමයි බණ්ඩාරනායක මහත්තයා අපේ තාත්තා ඉදා අනිත් පක්ෂයක් දිවි කරා. ඉතින් ඒකයි එක්සත් ජාතික පක්ෂය දෙකට කරනවා කියලා ඉන්නේ නෑනේ. යම් කිසි විදියකින් අලුත් පක්ෂයක් බිහි වුණොත් ඔබ දේශපාලනයට පිවිසෙනවද? මට මට හිතෙනවා දේශපාලන පිවිසි කියලා. මම කියන්නේ මම විශේෂ යුතුයමයි කියලා. නමුත් කවුරු නායකෙක් වුණත් මම බලාපොරොත්තු වෙන ප්‍රතිපත්ති වලට එකඟ වන නායකයෙක් සහයෝගය දීමට මට පුළුවන්. ඒක මට නායකත්වය මට අවශ්‍ය නැහැ. මට පාර්ලිමේන්තුවට අවශ්‍යත් නැහැ. නමුත් අද මට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ රටේ ඒ කියභාවය ගැන ඊට පස්සේ අපේ ආරක්ෂාව පිළිබඳව ඊට පස්සේ අපේ සංවර්ධනය පිළිබඳව ආර්ථිකයන් කරුණු අනුව මේ වගේ යම් යම් කරුණු පිළිබඳ මත සෑහීමකට පත් වෙන්නට පුළුවන් සමක් නැහැ. මේවට ඉතර සපේන අනිත් ප්‍රතිපත්ති මාලාවක් සහිත අනිත් පක්ෂයක් දිවි වෙනවා නම් ඒක ඒකට සම්පූර්ණ සහයක් දෙන්නට මට පුළුවන්. මේ වෙනකොට එවැනි පක්ෂයක් සඳහා නායකත්වය ලබා දීමට ඔබට ආරාධනයක් ලැබිලා තියෙනවද? ගොඩක් අය කතා කරලා තියෙනවා. මම හැමතිස්සෙම යායට කිව්වේ නායකයෙකුට වඩා අපි මේක සංවිධානාත්මක විදියට ගෙනියන්නට ඕන. ඒ තුළින් බිනකෙක් අපි තෝරාගත යුතුයි කියන එක. ඒක මෙන්න කවුරුත් හරි වෙන්න පුළුවන්. වෙන තරම් නායකයෙක් වෙන්න පුළුවන්. ඒ තුළ සුදුසු නායකයෙක් අරගෙන නායකත්වයට අපි පත් කරගන්න ඕනේ.